සංගාරව සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරති මහතා භික්ඛෝ සංඝේන සද්ධින් තේන කෝපන සමයේන ධනංජානී නාම බ්‍රාහ්මනේ මණ්ඩල කප්පේ පටිවසති අබිප්පසන්නා බුද්ධේච ධම්මේච සංඝේච අතකෝ ධනංජානේ බ්‍රාහ්මනේ උපක්ඛලිත්වා තික්ඛත්තුං උදානං උදානේසේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්සාති හේන කෝපන සමයේන සංගාරවෝ නාම මානවෝ මණ්ඩල කප්පේ පටිවසති තින්නම් වේදානම් පාරගෝ සනිගණ්ඩෝ කේටුබානං සාක්කරප්ප බෙහෙදානං ඉතිහාස පංචමානං පදකෝ වෙය්‍යා කරනෝ ලෝකායත මහා පුරිස ලක්ඛනේසෝ අනවයෝ අස්සෝසිකෝ සංගාරවෝ මානවෝ ධනංජානියා බ්‍රාහ්මනියා එවං වාචං භාසයමානාය සුත්වා ධනංජානින් බ්‍රාහ්මනින් ඒතදවෝච අවභූතාව අයං ධනංජානේ බ්‍රාහ්මනේ පරිභූතාව අයං ධනංජානේ බ්‍රාහ්මනේ විජ්ජමානානම් බ්‍රාහ්මනානම් අතච පනත්තස්ස මුණ්ඩකස්ස සමනකස්ස වන්නං භාසති තේ නහි පනත්වං තාත භද්‍රමුඛ තස්ස භගවතෝ සීල පඤ්ඤානං ජානාසි සචේත්වං තාත භද්‍රමුඛ තස්ස භගවතෝ සීල පඤ්ඤානං ජානෙයාසි නත්වං තාත භද්‍රමුඛ තං භගවන්තං අක්ඛෝසි තබ්බං පරිභාසි තබ්බං මඤ්ඤේයාසේති තේන හි භවති යදා සමනෝ ගෝතමෝ මණ්ඩල කප්පං අනුප්පස්සෝ හෝති අතමේ ආරෝචේයාසේති එවං භද්‍ර මුඛාති කෝ ධනංජානේ බ්‍රාහ්මනේ සංගාරවස්ස මානවස්ස පච්චසෝසී අතකෝ භගවා කෝසලේසු අනුකුබ්බේන චාරිකං කරමානෝ යේන මණ්ඩල කප්පං තදවසරේ තත්‍ර සුදම් භගවා මණ්ඩල කප්පේ විහෙරති තෝ දෙයානම් බ්‍රාහ්මනානම් අම්බවනේ අස්සෝසේ කෝ ධනංජානේ බ්‍රාහ්මනේ භගවාසිර මණ්ඩල කප්පං අනුප්පස්සෝ මණ්ඩල කප්පේ විහෙරති තෝදෙයානම් බ්‍රාහ්මනානං අම්බවනේති අතකෝ ධනංජානේ බ්‍රාහ්මනේ යේන සංඝාරවෝ මානවෝත්තේන උපසංඛමේ උපසංඛමේत्वा සංඝාරවං මානවං ඒතදවෝච අයන්තාත භද්‍රමුඛ සෝ භගවා මණ්ඩල කප්පං අනුප්පස්සෝ මණ්ඩල කප්පේ විහෙරති තෝදෙය්‍යානම් බ්‍රාහ්මනානං අම්බවනේ යස්ස දානි ත්වන්තාත භද්‍රමුඛ කාලං මඤ්ඤසීති එවං භෝතිති කෝ සංඝාරවෝ මානවෝ ධනංජානියා බ්‍රාහ්මනියා පටිසුත්වා තේන භගවාසේනුපසංඛමේ උපසංඛමේत्वा භගවතා සද්ධින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ සංඝාරවෝ මානෝ භගවන්තං ඒතදවෝච සන්තේකෝ භෝගෝතම ඒකේ සමන බ්‍රාහ්මනා දිට්ඨ ධම්මා විඤ්ඤාවෝසාන පාරමිප්පත්තා ආදි බ්‍රහ්මචර්යං පටිජානන්ති తత్ర භෝගෝතම යේතේ සමන බ්‍රාහ්මනා දිට්ඨ ධම්මා විඤ්ඤාවෝසාන පාරමිප්පත්තා ආදි බ්‍රහ්මචර්යං පටිජානන්ති තේ සංභවං ගෝතමෝ කතමෝති දිට්ඨ ධම්මා විඤ්ඤා වෝසාන පාරමිප්පත්තානං ආදි බ්‍රහ්මචර්යං පටිජානන්තානම් පේක්ඛෝ අහං භාරද්වාජ වේමත්තං වදාමි සම්ති භාරද්වාජ ඒකේ සමන බ්‍රාහ්මනා අනුස්සවිකා ඒ අනුස්සවේන දිට්ඨ ධම්මා විඤ්ඤා වෝසාන පාරමිප්පත්තා ආදි බ්‍රහ්මචර්යං පටිජානන්ති සේයතා පිබ්‍රාහ්මනා තේ විද්‍යා සම්තේ පනබාරද්වාජ ඒකේ සමන බ්‍රාහ්මනා කේවලං සද්ධාමත්තකේන දිට්ඨ ධම්මා විඥා වෝසාන පාරමිප්පත්තා ආදි බ්‍රහ්මචරියං පටිජානන්ති සේයථාපි තක්ඛේ වේමන්සේ සන්ති භාරද්වාජ ඒකේ සමන බ්‍රාහ්මනා පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු සාමාඤ්ඤේව ධම්මං අභිඤ්ඤාය දිඨ ධම්මා විඥාවෝසාන පාරමිප්පත්තා ආදි බ්‍රහ්මචර්යං පටිජානන්ති తత్ర భారద్వాజ යේතේ සමන බ්‍රාහ්මනා පුබ්බේ අනනුස්සතේසු ධම්මේසෝ සාමාඤ්ඤේව ධම්මං අභිඤ්ඤාය දිට්ඨ ධම්මා විඥා වෝසාන පාරමිපත්තා ආදි බ්‍රහ්මචර්යං පටිජානන්ති තේසාහමස්මි තදමිනාපේතම් භාරද්වාජ පරියායේන වේදිතබ්බං යතහායේතේ සමන බ්‍රාහ්මනා පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු සාමාඤ්ඤේව ධම්මං අභිඤ්ඤාය දිට්ඨ ධම්මා අභිඤ්ඤාවෝසාන පාරමිප්පත්තාං ආදි බ්‍රහ්මචරියං පටිජානන්ති තේසාහමස්මීති ඉදමේ භාරද්වාජ පුබ්බේව සම්බෝධා අනවිසම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ ඒතද හෝසි සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ අබ්බෝකාසෝ පම්බජ්ජාන් නයිදං සුකරං අගාරං අජ්ජාවසතා ඒකාන්ත පරිපොන්නං ඒකාන්ත පරිසොද්ධං සංඝලිකිතම් බ්‍රහ්මචරියං චරිතුම් යන්නෝ නාං කේසමස්සොං ඕහාරෙත්වා කාසායානි වත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජේයන්ති සෝකෝ අහං භාරද්වාජ අපරේණ සමයේන දහරෝව සමානෝ සුසුකාලකේසෝ බද්දරේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා අකාමකානම් මාතාපිතොන්නම් අස්සුමුඛානං රුදන්තානම් කේසමස්සුං ඕහාරetva කාසායානි වත්තානි අජ්ජාදetva අගාරස්මා අනගාරියම් පබ්බජින් සෝ එවං පබ්බජිතෝ සමානෝ කිං කුසල ගවේෂී අනුත්තරං සම්තිවරපදං පරියේෂමානෝ යේන ආලාරෝ කාලාමෝ තේනුපසංඛමින් උපසංඛමෙත්වා ආලාරං කාලා මංගේ තදවෝචන් ඉච්ඡාමහං ආවුසෝ කාලාම ඉමස්මින් ධම්ම විනයේ Brahmacharyaං චරිතුන්ති එවං වොත්තේ භාරද්වාජ ආලාරෝ කාලාමෝ මං ඒතද වෝච විහෙරථායස්මාත් සාදිසෝ අයං ධම්මෝ යත්ථ විඤ්ඤෝ පුරිසෝ නචිරස්සේව සකං ආචාරිය සකං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරෙය්‍යාති සෝකෝ අහං භාරද්වාජ නචිරස්සේව කිප්පමේව සං ධම්මං පරියාකුණින් සෝකෝ අහං භාරද්වාජ තාවතක්ඛේනේව ඔට්ටප්පහත මත්තේන ලපිතලාපන මත්තේන ඥානවාදංච වදාමි තේරවාදංච ඥානාමි පස්සාමි තීච්ඡ පටිජානාමි අහං චේව අඤ්ඤේච තස්ස මයිහං භාරද්වාජ ඒතද හෝසී නකෝ ආලාරෝ කාලාමෝ ඉමන් ධම්මං කේවලං සද්ධාමත්තකේන සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහරාමේ තේ පවේදේති අද්ධා ආලාරෝ කාලාමෝ ඉමන් ධම්මං ඥානං පස්සං විහෙරති තේ අත ක්වාහං භාරද්වාජ යේන ආලාරෝ කාලාමෝ තේනුපසංඛමින් උපසංඛමෙත්වා ආලාරං කාලාමං ඒතද වෝචං චිත්තාවතානෝ ආවුසෝ කාලාම ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහරාමි තේ පවේදේමි තේ එවං වොත්තේ භාරද්වාජ ආලාරෝ කාලාමෝ ආකින් සංඥායතනං පවේදේසී තස්ස මයිහං භාරද්වාජ ඒතද හෝසි නකෝ ආරාරස්සේව කාලාමස්ස අත්ථේ සද්ධා මයිහං පත්ථේ සද්ධා නකෝ ආලාරස්සේව කාලාමස්ස අත්ථේ විරයං තේයාලම් සතේ පේයාලම් සමාධේ පේයාලම් පඤ්ඤා මයිහං පත්ථේ පඤ්ඤා යන්නෝ නාහං යන් ධම්මං ආලාරෝ කාලාමෝ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහරාමේ තේ පවේදේතේ තස්ස ධම්මස්ස සච්චි කිරියාය පදහෙයන්ති සෝකෝ අහං බහරද්වාජ නචිරස්සේව කිප්පමේව තං ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහාසින් අත්ථ ක්වාහං භාරද්වාජ යේන ආලාරෝ කාලාමෝ තේන උපසංඛමින් උපසංඛමේत्वा ආලාරං කාලාමං ඒතදවෝච්ඡන් එත්තාවතානෝ ආවුසෝ කාලාම ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ පවේදේසීති එත්තාවතාකෝ අහං ආවුසෝ ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ පවේදේමීති අහම්පිකෝ ආවුසෝ එත්තාවතා ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහරාමීති ලාභානෝ ආවුසෝ සුලද්ධංනෝ ආවුසෝ යේ මයං ආයසමන්තං සාදි සම්බ්‍රක්මචරියං පස්සාම ඉති යාහං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ පවේදේමි තං ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහෙරසේ යන්ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහෙරසෙත් තමහං ධම්මං සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ පවේදේමි ඉතියාහං ධම්මං ජානාමි තං ත්වං ධම්මං ජානාසේ යං ත්වං ධම්මං ජානාසේ තමහං ධම්මං ජානාමි ඉතියාදිසෝ අහං තාදිසෝ තුවං යාදිසෝ තුවන් තාදිසෝ අහං ඒහි දානියාවුසෝ උභෝව සන්තා ඉමං ගණං පරිහරාමාති ඉති කෝ භාරද්වාජ ආලාරෝ කාලාමෝ ආචරියෝ මේ සමානෝ අත්තනෝ අන්තේ වාසින් මං සමානං අත්තනෝ සමසමන්ඨපේසි උලාරාය ච මං පෝජාය පෝජේසී තස්ස මයිහං භාරද්වාජ ඒතද හෝසි නායන් ධම්මෝ නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති යාවදේව ආකින්චඤ්ඤායතනෝපපත්‍යාති සෝකෝ අහං භාරද්වාජ තං ධම්මං අනලංකරෙත්වා තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමින් සෝකෝ අහං භාරද්වාජේ කිං කුසල ගවේසී අනුත්තරං සම්තිවර පදං පරියේසමානෝ යේන උද්දකෝ රාම පුත්තෝ තේනුපසංකමින් උපසංකමේत्वा උද්දකං රාම පුත්තං ඒතදවෝචං ඉච්ඡාමහං ආවුසෝ රාම ඉමස්මින් ධම්ම විනයේ බ්‍රහ්මචරියං චරිතුන්ති එවං වොත්තේ භාරද්වාජ උද්දකෝ රාමපුත්තෝ මං ඒතදවෝච විහෙරතායස්මාත් ත්‍රාදිසෝ අයන් ධම්මෝ යත්ත විඤ්ඤෝ පුරිසෝ නැතිරස්සේව සකං ආචාරියකං සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහෙරෙයාති සෝකෝ අහං භාරද්වාජ නැතිරස්සේව කිප්පමේව තං ධම්මං පරියාපුනින් සෝකෝ අහං භාරද්වාජ තාවතකේනේව ඔට්ටප්පහත මත්තේන ලපිතලාපන මත්තේන ඥානවාදං ච වදාමේ තේරවාදං ච ජානාමේ පස්සාමේ තේච පටිජානාමේ අහං චේව අඤ්ඤේ ච තස්ස මහ්‍යං භාරද්වාජ ඒතද හෝසි නකෝ රාමෝ ඉමන් ධම්මං කේවලං සද්ධාමත්තකේන සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහරාමේති පවේදේසේ අද්ධාරාමෝ ඉමන් ධම්මං ඥානං පස්සං විහාසීති අත ක්වාහං භාරද්වාජ යේන උද්දකෝ රාමපුත්තෝ තේනුප සංඛමින් උපසංඛමිත්වා උද්දකං රාමපුත්තං ඒතද වෝචං චිත්තාවතානෝ ආවුසෝ රාමෝ ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහරාමේති පවේදේසීති එවං උත්තේ භාරද්වාජ උද්දකෝ රාමපුත්තෝ නේව සංඥානා සංඥායතනං පවේදේසේ තස්ස මයිහං භාරද්වාජ ඒතද හෝසී නකෝ රාමස්සේව අහෝසී සද්ධා මයිහම් පත්තේ සද්ධාන් නකෝ රාමස්සේව අහෝසි විරියම් පේයාලම් සති පේයාලම් සමාධේ පේයාලම් පඤ්ඤාන් මයිහම් පත්තේ පඤ්ඤාන් යන්නෝ නාහං යන් ධම්මං රාමෝ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහරාමේති පවේදේසෙත් තස්ස ධම්මස්ස සච්චි කිරියාය පදහේයන්ති සෝකෝ අහං භාරද්වාජ නචිරස්සේව කිප්පමේව සං ධම්මං සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ විහාසින් අත පාහං භාරද්වාජ යේන උද්දකෝ රාම පුත්තෝ තේනුපසංකමින් උපසංඛමෙත්වා උද්දකං රාමපුත්තං ඒතදවෝචං එත්තාවතානෝ ආවුසෝ රාම ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ පවේදේසීති එත්තාවතාකෝ අහං ආවුසෝ ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චේකत्वा උපසම්පජ්ජ පවේදේමීති අහන්තිකෝ ආවුසෝ එත්තාවතා ඉමන් ධම්මං සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ විහරාමේති ලාභානෝ ආවුසෝ සුලද්දංනෝ ආවුසෝ යේ මයං ආයස්මන් තන්ත්‍රාදිසං බ්‍රහ්මචරියං පස්සාම ඉති යං ධම්මං රාමෝ සයං අභිඤ්ඤා සච්චිකत्वा උපසම්පජ්ජ පවේදේසේ තන්ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරසීත් යන්ත්වං ධම්මං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහෙරසීත් තං ධම්මං රාමෝ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ පවේදේසී ඉතියන් ධම්මං රාමෝ අභිඤ්ඤාසී තං ත්වං ධම්මං ජානාසී යන් ත්වං ධම්මං ඥානාසේ තං ධම්මං රාමෝ අභිඤ්ඤාසේ ඉති ආදිසෝ රාමෝ අහෝසී ථාදිසෝ ත්වං යාදිසෝ ත්වං ථාදිසෝ රාමෝ අහෝසී ඒහෙදානි ආවුසෝතුවං ඉමං ගණං පරිහරාති ඉතිකෝ බාරද්වාජ උද්දකෝ රාමපුත්තෝ සබ්‍රක්මචාරේ මේ සමානෝ ආචරියට්ඨානේ මණ්ඨපේසි උලාරායච මං පෝජාය පෝජේසි තස්ස මයිහං බාරද්වාජ ඒතද හෝසී නායන් ධම්මෝ නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති යාවදේව නේව සංඥානා සංඥායතනෝපපත්‍යාති සෝකෝ අහං භාරද්වාජ තං ධම්මං අනලං කරේत्वा තස්මා ධම්මා නිබ්බිජ්ජ අපක්කමින් සෝකෝ අහං භාරද්වාජ කිං කුසල ගවේෂී අනුත්තරං සම්තිවර පදං පරියේෂමානෝ මගදේසු අනුපොබ්බේන චාරිකං චරමානෝ යේන උරුවේලා සේනානේ ගමෝ පදවසරේ තත්තද්ද සංරමණීයං භූමි භාගං පාසාදිකංච වනසණ්ඩං නදින්ච සන්දන්තිං සේතකං සුපත්තිත්තං රමණීයං සමන්තාච ගෝචරගාමන් තස්ස මයිහන් භාරද්වාජ ඒතද හෝසි රමණීයෝ වතබෝ භූමි භාගෝ පාසාදිකෝච වනසන්දෝ නදීච සන්දතේ සේතකා සුපතිත්තා රමණීයා සමන්තාච ගෝචරගාමේ අලංවතිදං කුලකොත්තස්ස පධානත්තේ කස්ස පධානායාති සෝකෝ අහං භාරද්වාජ තත්ථේව නිසේදෙන් අලමිමං පධානායාති අපේස්සමං භාරද්වාජ තිස්සෝ උපමායෝ පටිභංසෝ අනච්චරියා පුබ්බේ අසුත පුම්බාන් සේයථාපි භාරද්වාජ අල්ලං කට්ඨං සස්නේහං උදකේ නික්කෙත්තං අත පුරිසෝ ආගච්ඡේය උත්තරාරණින් ආදාය අග්ගෙන් අබිනිබ්බත්තේසාමි තේජෝ පාතු කරිස්සාමි තේ සංකින් මඤ්ඤසේ භාරද්වාජ අපේනෝසෝ පුරිසෝ අමොං අල්ලං කට්ඨං සස්නේහං උදකේ නික්කෙත්තං උත්තරාරණින් ආදාය අභිමන්තන්තෝ අග්ගෙන් අබිනිබ්බත්තේය තේජෝ පාතු කරෙය්‍යාති නොහෙදං භෝගෝතම සංකිස්ස හේතු අදොං හි භෝගෝතම අල්ලං කට්ඨං සස්නේහං තංච පන උදකේ නික්කෙත්තං යාව දේවච පනසෝ පුරිසෝ කිලමතස්ස විඝාතස්ස භාගේ අස්සාති එවමෙව කෝ භාරද්වාජ යේහි කේචි සමනාවා බ්‍රාහ්මනාවා කායේන චේව කාමේහි ඖපකට්ඨා විහරಂತಿ යෝචනේ සංකාමේසෝ කාමච්ඡන්தோ කාමස්නේහෝ කාමමුච්ඡා කාමපිපාසා කාමපරිලාහෝ සෝච අජස්සංන සුප්පහීනෝ හෝති න සුප්පටි පස්සද්ධෝ ඕපක්ඛමිකාචේ පේතේ බොන්තෝ සමනබ්‍රාහ්මනා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදියන්ති අබබ්භාවතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය නොචේ පිත්තේ බොන්තෝ සමන බ්‍රාහ්මනා ඕපක්ඛමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති අබබ්භාවතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය අයං කෝමං භාරද්වාජ පඨමා උපමා පටිභාසේ අනච්චරියා පුබ්බේ අස්සත පුම්බාං अपरार्थे मङ् भारद्वाज द्वितीया उपमा पटिभाषे अनश्चर्या पुब्बे असुत पुम्बान् सेयथापि भारद्वाज अल्लङ् कट्ठङ् सस्नेहङ् आरका उदकात् स्थले निक्षेत्तम् අත පුරිසෝ ආගච්ඡේය උත්තරාරණින් ආදාය අග්ගින් අබිනිබ්බත්ථ සාමේ තේජෝ පාතු කරිස්සාමේ තේ සංඛින් මඤ්ඤසේ භාරද්වාජ අපේනෝසෝ පුරිසෝ අමුං අල්ලං කට්ඨං සස්නේහං ආහරකා උදකා තලේනික්ඛෙත්තං උත්තරාරණින් ආදාය අබිමත්තෙන්තෝ අග්ගින් අබිනිබ්බත්තේය තේජෝ පාතු කරේයාති නොහිදං භෝගෝතමත් සංකේස හේතු අදුං හේබෝ ගෝතම අල්ලං කට්ඨං සස්නේහං කිංචාපි ආරකා උදකාත් ඵලේ නික්ඛිතං යාවදේවච පනසෝ පුරිසෝ කිලමතස්ස විඝාතස්ස භාගේයස්සාති ඒවමේව කෝ භාරද්වාජ යේහි කේචි සමනාවා බ්‍රාහ්මනා වා කායේන කෝ කාමේහි වූපකට්ඨා විහරන්ති යෝචනේ සංඛාමේසු කාමච්ඡන්தோ කාමසිනේ හෝ කාමමුච්ඡා කාමපිපාසා කාමපරිලාහෝ සෝච අජ්ජත්තං න සුප්පහීනෝ හෝති න සුප්පටිපස්සද්ධෝ ඕපක්කමිකා චේපීති භන්තෝ සමනබ්‍රාහ්මනා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදයන්ති අබබ්බහචතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය නොචේ පිත්තේ බොන්තෝ සමන බ්‍රාහ්මනා ඕපක්ඛමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියන්ති අබබ්භාවතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය අයං කොමං භාරද්වාජ ဒ ුතියා උපමා පටිභාසේ අනච්චරියා පුබ්බේ අස්සුත පුම්බා අපරාපිකෝ මං භාරද්වාජ තතියා උපමා පටිභාසී අනච්චරියා පුබ්බේ අස්සුත පුබ්බා සේයතාපි භාරද්වාජ සුඛං කට්ඨං කෝලාපං ආරකා උදකා තලේ නික්කෙත්තං අත පුරිසෝ ආගච්ඡේය උත්තරාරණෙන් ආදාය අග්ගෙන් අවිනිබ්බත්තේ සාමේ තේජෝ පාතු කරිස්සාමේති තංකින් මඤ්ඤසේ භාරද්වාජ අපේනසෝ පුරිසෝ අමුන් සොක්ඛං කට්ඨං කෝලාපං ආරකා උදකා තලේනෙක්කෙත්තං උත්තරාරණින් ආදාය අභිමන්තෙන්තෝ අග්ගින් අබිනිබ්බත්තේය තේජෝ පාතු කරේයාති එවං භෝගෝතම තං කිස්ස හේතෝ අදොං හි භෝගෝතම සුක්ඛං කට්ඨං කෝලාපං පංචපන ආරකා උදකේ තලේ නික්ඛිතන්ති ඒවමේව කෝ භාරද්වාජ යේහි කේචි සමනාවා බ්‍රාහ්මනාවා කායේන චේව චිත්තේන ච කාමේහි වෝපකට්ඨා විහරන්ති යෝචනේ සංඛාමේසෝ කාමච්ඡන්தோ කාමස්නේහෝ කාමමුච්ඡා කාමපිපාසා කාමපරිලාහෝ සෝච අජ්ජත්තං සුප්පහීනෝ හෝති සුප්පටිපස්සද්ධෝ ඕපක්ඛමිකා චේපිත්තේ බොන්තෝ සමන බ්‍රාහ්මනා දුක්ඛා සිප්පා කටුකා වේදනා වේදියන්ති බම්භාවතේ ඥානාය දස්සනාය අනුත්තරාය සම්බෝධාය අයං කොමං භාරද්වාජ තතියා උපමා පටිභාසේ අනච්චරියා පුබ්බේ අසුත පුබ්බාන් ඉමා කොමං භාරද්වාජ තිස්සෝ උපමා පටිභංසෝ අනච්චරියා පුබ්බේ අසුත පුබ්බාත් තස්ස මයිහම් භාරද්වාජ ඒතද හෝසි යන්නෝනාහං දන්තේදී දන්තමාදාය ජීවහාය තාලුං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන් හේයං අබිනිප්පීලේයං අபிසන්තාපේයන්ති සෝකෝ අහං භාරද්වාජ දන්තේ විදං සමාදාය ජීවහාය තාලොං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන්හාමි අබිනිප්පේලේමේ අபிසන්තාපේමේ තස්ස මයිහම් භාරද්වාජ දන්තේ බේදං සමාදාය ජීවහාය තාලොං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන්හතෝ අබිනිප්පීලයතෝ අபிසන්තාපයතෝ කච්චේහි සේදා මුච්ඡanti සේයතාපි බහරද්වාජ බලවා පුරිසෝ දුබ්බලතරං පුරිසං සීසේවා ගහෙත්වා ඛන්දේවා ගහෙත්වා අබිනිග්ගන් හේය අබිනිප්පීලෙය්‍ය අபிසන්තාපේය ඒවමේව කෝමේ භාරද්වාජ දන්තේ විදන්තමාදාය දිවහාය සාලුං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන්හතෝ අබිනිප්පීලයතෝ අபிසන්තාපයතෝ කච්චේහි සේදාමුච්ඡන්ති ආරද්ධං කෝපනමේ භාරද්වාජ විරියං හෝති අසල්ලේනම් උපාඨිතා සතේ අපම්මුට්ඨා සාරද්ධෝච පනමේ කායෝ හෝති අපපටිපස්සද්දෝ තේනේව දුක්ඛප්පදානේන පදානාභේතුන් තස්ස සතෝ තස්ස මහ්‍යම් භාරද්වාජ ඒතද හෝසි යන්නෝනාහං අප්පානකං ජානං ජායේ යන්ති සෝකෝ අහං භාරද්වාජ මුඛතෝ ච නාසතෝ ච අස්වාස පස්වාසේ උපරොන්දිහින් තස්ස මයිහම් භාරද්වාජ මුඛතෝ ච නාසතෝ ච අස්වාස පස්වාසේසු උපරුද්ධේසු කන්නසෝතේ හි වාතානං නික්කමන්තානං අධිමත්සෝ සද්දෝ හෝති සේයතා පිනාම කම්මාර ගග්ගරියා ධමමානාය අධිමත්තෝ සද්ධෝ හෝති ඒවමේව කෝමේ භාරද්වාජ මුඛතෝච නාසතෝච අස්සාස පස්සාසේසු උපරුද්ධේසු කන්නසෝතේ හිවාසානං නික්ඛමන්තානං අධිමන්තෝ සද්දෝ හෝති ආරද්ධං කෝපනමේ භාරද්වාජ විරියං හෝති අසල්ලේනං උපට්ඨිතා සතියපම් මුට්ඨා සාරද්ධෝච පනමේ කායෝ හෝති අප්පටිප්පසද්ධෝ තේනේව දුක්ඛපදානේන පදාන බිතුන් තස්ස සතෝ තස්ස මහ්‍යම් භාරද්වාජ ඒතද හෝසී යන්නෝනාහං අප්පානකං ඒව ඥානං ඥායයන්ති සෝකෝ අහං බහරද්වාජ මුඛතෝ ච නාසතෝ ච කන්නතෝ ච අස්සාසපස්සාසේ උපරොන්ධින් තස්ස මහ්‍යම් භාරද්වාජ මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේසු උපරුද්ධේසු අධිමත්තා වාචා මුද්ධානං ඌහනන්ති සේයතාපි බහරද්වාජ බලවා පුරිසෝ තින්හේන සිකරේන මුද්ධනේ අබිමන්තේයොම් ඒවමේව කෝමේ භාරද්වාජ මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේසු උපරුද්ධේසු අධේමත්තා වාචා මුද්ධනි ඌහනන්ති ආරද්ධං කෝපනමේ භාරද්වාජ විරියං හෝති අසල්ලේනං උපාඨිතා සතේ අපම්මුට්ඨාං සාරද්ධෝච පනමේ කායෝ හෝති අපපටිපස්සද්ධෝ තේනේව දුක්ඛපදානේන පදානාභේතුන් තස්ස සතෝ තස්ස මයං භාරද්වාජ ඒතද හෝසි යන්නෝනාහං අප්පානකං ඒව ජහනං ජායයන්තේ සෝකෝ අහං බාරද්වාජ මුඛතෝච නාසතෝච කන්නතෝච අස්වාස පස්වාසේ උපරුන්ධින් තස්ස මයිහං බාරද්වාජ මුඛතෝච නාසතෝච කන්නතෝච අස්වාස පස්වාසේසු උපරුද්ධේසු අධිමත්තා සීසේ සීස වේදනා හොන්තේ සේයථාසේ භාරද්වාජ බලවා පුරිසෝ දල්හේන වරත්තක බන්දේන සීසේ සීස වේඨං දදෙය්‍ය ඒවමේව කෝ භාරද්වාජ මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේසු උපරුද්ධේසු අධිමත්ථා සීසේ සීස වේදනා හොන්තේ ආරද්ධං කෝපනමේ භාරද්වාජ විරියං හෝති අසල්ලේනම් උපාඨිතා සතේ අපම්මොට්ඨා සාරද්ධෝච පනමේ කායෝ හෝති අපපටිපස්සද්දෝ තේනේව දුක්ඛප්පදානේන පදානාභේ තුන්තස්ස සතෝ තස්ස මයිහම් භාරද්වාජ ඒතද හෝසි යන්නෝනහං අප්පානකං ඒව ඥානං ජායයන්ති සෝකෝ අහං භාරද්වාජ මොඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ උපරුන්ධින් තස්ස මහ්‍යම් භාරද්වාජ මොඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේසු උපරුද්දේසු අදිමත්තා වාචා කොච්චින් පරිකන්තන්තේ සේයතාදි භාරද්වාජ දක්ඛෝ ගෝඝාතකෝ වා ගෝඝාතකන්තේ වාසේවාත් තින්හේන ගෝවිකන්තනේන කුච්චින් පරිකන්තේය ඒවමේව කෝමේ භාරද්වාජ මුඛතෝච නාසතෝච කන්නතෝච අස්වාස පස්වාසේසෝ උපරුද්ධේසෝ අදිමත්තා වාචා කුච්චින් පරිකන්තන්ති ආරද්ධං කෝපනමේ භාරද්වාජ විරියං හෝති යසල්ලේනම් උපාටිතා සතේ අපම්මුට්ඨා සාරද්දෝච පනමේ කායෝ හෝති අපටිපස්සද්දෝ තේනේව දුක්ඛපදානේන පදානාභිත්තුන්නස්ස සතෝ තස්ස මයිහම් භාරද්වාජ ඒතද හෝසි යන්නෝනාහං අප්පානකං ඒව ජහනං ජායයන්තේ සෝකෝ අහං භාරද්වාජ මුඛතෝච නාසතෝච කන්නතෝච අස්සාස පස්සාසේ උපරුන්ධින් තස්ස මයිහම් භාරද්වාජ මුඛතෝ ච නාසතෝ ච කන්නතෝ ච අස්වාස පස්වාසේසු උපරුද්ධේසු අධිමත්ෝ කායස්මින් ඩාහෝ හෝති සේයතාසි බහරද්වාජ ද්වේ බලවන්තෝ පුරිසා දුබ්බලතරං පුරිසං නානාබාහාසෝ ගහෙත්වා අංගාර කාසුයා සන්තාතේය සම්පරිතාතේය एवमेव को मे भारद्वाज मुखतोच नासतोच खन्नतोच अस्सास पस्सासेषु उपरुद्धेषु अधिमत्तो खायस्मिण्डाहो होति ආරද්ධං කෝපනමේ භාරද්වාජ විරියං හෝති අසල්ලේනං උපට්ඨිතා සති අපම් මුට්ඨා සාරද්ධෝච පනමේ කායෝ හෝති අපටිපස්සද්ධෝ තේනේව දුක්ඛප්පදානේන පදානාභිතුන්නස්ස සතෝ අපේසුමං භාරද්වාජ දේවතාදිස්වා ඒවමහංසෝ කාලකතෝ සමනෝ ගෝතමෝති ඒකච්ඡා දේවතා ඒවමහංසෝ න කාලකතෝ සමනෝ ගෝතමෝ අපිච කාලං කරෝති තී ඒකච්ඡා දේවතා ඒවමහංසෝ න කාලකතෝ සමනෝ ගෝතමෝ නපි කාලං කරෝති අරහං සමනෝ ගෝතමෝ විහාරෝත්වේ වේසෝ අරහතෝ ඒව රූපෝ හෝති තී තස්ස මයිහං භාරද්වාජ ඒතද හෝසි යන්නෝනාහං සබ්බසෝ ආහාරෝ පච්ඡේදාය පටිපජ්ජේයන්තේ අත කෝමං භාරද්වාජ දේවතා උපසංඛමිත්වා ඒතද වෝචුන් මා කෝ ත්වං වාරිස සබ්බසෝ ආහාරෝ පච්ඡේදාය පටිපජ්ජේ සතේ කෝ ත්වං වාරිස සබ්බසෝ ආහාරෝ පච්ඡේදාය පටිපජ්ජස්ස සේත් තස්සතේ මයන් දිබ්බං ඕජං ලෝමකෝපේහි අජ්ජෝහාරස්සාම තාය ත්වං යාපෙස්සති තේ තස්ස මයිහම් භාරද්වාජ ඒතද හෝසි අහං චේව කෝපන සම්බසෝ අජද්දුකං පටිජානෙයං ඉමාච මේ දේවතා දිබ්බං ඕජං ලෝමකෝපේහි අජ්ජෝ හරේයොං තාය චාහම් යාපේයං තං මමස්ස මුසාති සෝකෝ අහං භාරද්වාජ තා දේවතා පච්චාවික්කාමේ හලන්ති වදාමේ තස්ස මයිහං භාරද්වාජ ඒතද හෝසි යන්නෝනාහං තෝකං තෝකං ආහාරං ආහාරේය පසතං පසතං යදිවා මොග්ගයෝසං යදිවා කුලත්ත යෝසං යදිවා කලාය යෝසං යදිවා හරේනුක යෝසන්තේ සෝකෝ අහං භාරද්වාජ තෝකං තෝකං ආහාරං ආහාරේසින් පසතම් පසතං යදිවා මුග්ග යෝසම් යදිවා කුලත්ත යෝසම් යදිවා කලාය යෝසං යදිවා හරේනුක යෝසං තස්ස මයිහං භාරද්වාජ තෝකං තෝකං ආහාරං ආහාරයතෝ පසතම් පසතම් යදිවා මුග්ග යෝසං යදිවා කුලත්ත යෝසං යදිවා කලාය යෝසං යදිවා හරේනක යෝසං අදේමත්තක සීමානම් පත්තෝ කායෝ හෝති සේයතා විනාම අසේතික පබ්බානිවා කාල පබ්බානිවා ඒවමේවස්සුමේ අංග පච්චංගානේ භවන්ති තායේව පහාරකාය සේයතාපිනාම ඔට්ඨපදං ඒවමේවස්සෝ මේ ආනිසදං හෝති තායේව පහාරකාය සේයතාපිනාම වට්ඨනාවලේ ඒවමේවස්සු මේ පිට්ඨේ කණ්ඨකෝ උන්නතාවනතෝ හෝති තායේව පහාරකාය සේයතාපිනාම ජරශාලාය ගෝපානසියෝ ඕලුග්ග විලෝග්ගා භවಂತಿ ඒවමේ වස්සුමේ පාසෝලියෝ ඕලුග්ග විලෝග්ගා භවಂತಿ තායේ වප්පහාරතාය සේයතාපිනාම ගම්භීරේ උදපානේ උදකතාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සන්තේ ඒවමේවස්ස මේ අක්ඛේ කෝපේසු අක්ඛේ තාරකා ගම්භීරගතා ඔක්ඛායිකා දිස්සanti තායේ වප්පහාරතාය සේයතාතේ නාම තිත්තකා ලාභෝ ආමකච්චින්නෝ වාසාතපේන සම්පුටිතෝ හෝති සම්මිලාතෝ ඒවමේව සුමේ ශේසච්චවේ සම්පුටිතා හෝති සම්මිලාසාය වප්පහාරසාය තෝකෝ අහං බහරද්වාජ උදරච්ඡවින් පරාමසිස්සාමේතේ පෙට්ටි කණ්ඨකං ඒව පරිගන්හාමේ පෙට්ටි කණ්ඨකං පරාමසිස්සාමේතේ උදරච්ඡවින් ඒව පරිගන්හාමේ යාවස්වමේ භාරද්වාජ උදරච්චවේ පෙට්ටි කණ්ඨකං අල්ලිනා හෝති තායේ වප්පහාරතාය සෝකෝ අහං භාරද්වාජ වච්ඡං වා මුත්සං වා කරිස්සාමේ තේ තත්තේව අවකොජ්ජෝ පපතාමේ තායේ වප්පහාරතාය සෝකෝ අහං භාරද්වාජ ඉමමේව කායං අස්සාසෙන්තෝ පානිනාගත්තානි අනුමජ්ජාමි තස්ස මයිහං භාරද්වාජ පානිනාගත්තානි අනුමජ්ජතෝ පෝතිමූලානි ලෝමානි කායස්මා පපතන්තේ ථායේවප්පහාරතාය අපිස්සුමං භාරද්වාජ මනුස්සාදිස්වා ඒවමහංසෝ කාලෝ සමනෝ ගෝතමෝති ඒකච්චෝ මනුස්සා ඒව මහංසෝ න කාලෝ සමනෝ ගෝතමෝ සාමෝ සමනෝ ගෝතමෝති ඒකච්චේ මනුස්සා ඒව මහංසෝ න කාලෝ සමනෝ ගෝතමෝ නපි සාමෝ මංගුරච්ච වේ සමනෝ ගෝතමෝති යාවස්සමේ භාරද්වාජ තාව පරිසුද්ධෝ චවිවන්නෝ පරියෝධාසෝ උපහාසෝ හෝති ආයේ වප්පහාරතාය තස්ස මයිහං භාරද්වාජ ඒතද හෝසි යේකෝ කේචේ අතේත මද්ධානං සමනාවා බ්‍රාහ්මනාවා ඕපක්ඛමිකා දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදයින්සු ඒතාව පරවන්නයිතෝ බියෝ යේපි කේචි අනාගත මද්ධානං සමනාවා බ්‍රාහ්මනාවා ඕපක්කමිකා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදිස්සanti ඒතාව පරමං නයිතෝ බියෝ යේපි හේකේචි ඒතරහි සමනාවා බ්‍රාහ්මනාවා ඕපක්කමිකා දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදියන්ති ඒතාව පරමං නයිතෝ බියෝ නකෝපනාහං ඉමාය කටුකාය දුක්කරකාරිකාය අධිගච්ඡාමි උත්තරේ මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං සියානකෝ අඤ්ඤෝ මග්ගෝ බෝධායාති තස්ස මහ්‍යං භාරද්වාජ ඒතද හෝසි අභිජානාමි කෝපනාහං පිතුසක්ඛස්ස කම්මන්තේ ශේතාය ජම්බොච්ඡායාය නිසින්නෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං තේති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරේත්තා සියානුඛෝ ඒසෝ මග්ගෝ බෝධායාති තස්ස මයිහම් භාරද්වාජ සතානුසාරේ විඥානං අහෝසී ඒසෝව මග්ගෝ බෝධායාති තස්ස මයිහං භාරද්වාජ ඒතද හෝසි කින්නකෝ අහං තස්ස සුකස්ස භායාමි යන්තං සුඛං අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි තේ තස්ස මයිහං භාරද්වාජ ඒතද හෝසි නකෝ අහං තස්ස සුඛස්ස භායාමි යන්තං සුඛං අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤතර අකුසලේහි ධම්මේහි තී තස්ස මයිහං භාරද්වාජ ඒතද හෝසි නකෝ තං සුකරං සුඛං අධිගන්තුම් එවං අධිමත්තක සීමානම් පත්තකායේන යන්නෝනාහං ඕලාරිකං ආහාරං ආහාරේයම් ඕදන කුම්මා සම්තේ සෝකෝ අහං භාරද්වාජ ඕලාරිකං ආහාරං ආහාරේසින් ඕදන කුම්මා සං තේන කෝපන මං භාරද්වාජ සමයේන පංචවග්ගියා බික්ඛෝ පච්චපට්ඨිතා හොන්තේ යං කෝ සමනෝ ගෝතමෝ ධම්මං අධිගමිස්සති තං නෝ ආරෝචෙස්සති යතෝ කෝ අහං භාරද්වාජ ඕලාරිකං ආහාරං ආහාරේ සිංෝදන කුම්මාසම් අත මේතේ පංචවග්ගියා භික්ඛෝ නිබ්බිජ්ජ පක්ඛමින්සෝ බාහුලිකෝ සමනෝ ගෝතමෝ පධාන විබ්බන්තෝ ආවත්තෝ බාහුල්ලායාති සෝකෝ අයං භාරද්වාජ ඕලාරිකං ආහාරං ආහාරෙත්වා බලංගහෙත්වා විවිච්ඡේව කාමේහි පේහාලං පඨමං ජහනං උපසම්පජ්ජ විහාසින් විතක්ක විචාරාණං වෝබ සමා පේහාලං ဒ ුතියං ජහනං පේහාලං තතියං ජහනං පේයාලම් චතුත්ථං ජානං උපසම්පජ්ජ විහාසින් සෝ එවං සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛලේශේ මුදුබෝතේ කම්මනී තිතේ ආනෙන්ජප්පත්තේ පුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනින්නාමේසින් සෝ අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරාමි සේයති දම් ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ පේයාලම් ඉතේසාකාරං සෞද්දේශං අනේක විහෙතං පුබ්බේ නිවාසං අනුස්සරාමි අයං කෝ මේ භාරද්වාජ රත්ත්‍යා පඨමේ යාමේ පඨමා විඥා අධිගතා අවිජ්ජා විහෙතා විඥා උප්පන්නා තමෝ විහෙතෝ ආලෝකෝ උප්පන්නෝ යථා තං අප්‍රමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ සෝ හේවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදබෝතේ කම්මනීයේ චිතේ ආනෙන්ජප්පත්තේ සත්තානං චතුපපාත ඥානාය චිත්තං අබිනින්නාමේසින් සෝ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්ඛන්තමානුසකේන සත්‍යේ පස්සාමේ චවමානේ uppajjamaane හීනේ ඵනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යතා කම්මෝපගේ සත්‍යේ පජානාමි තේයාලම් අයං කෝමේ භාරද්වාජ රත්ත්‍යා මජ්ජිමේ යාමේ ဒ ුතියා විද්‍යා අධිගතා අවිද්‍යා විහතා විද්‍යා uppannā තමෝ විහතෝ ආලෝකෝ uppannō යථාතං අප්පමත්තස්ස ආසාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේශේ මුදුභූතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පත්තේ ආශවානං කයඥානාය චිත්තං අබිනින්නාමේසින් සෝ ඉදං දුක්ඛං තේ යථා භූතං අබ්බඤ්ඤාසින් පේයාලම් අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාතේ යථා භූතං අබ්බඤ්ඤාසින් ඉමේ ආසවාසේ යථා භූතං අබ්බඤ්ඤාසින් පේයාලම් අයං ආසව නිරෝධ ගාමිනී පටිපදාතේ යථා භූතං අබ්බඤ්ඤාසින් තස්සමේ එවං ඥානතෝ එවං පස්සතෝ කාමාසවාසේ චිත්තං විමුච්ඡිතේ භවස්වාපේ චිත්තං විමුච්ඡෙත්ත අවිජ්ජාස්වාපේ චිත්තං විමුච්ඡෙත්ත විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති කේනා ජාතේ උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං එත්තස්සායාති යම්බඤ්ඤාසින් අයං කෝමේ භාරද්වාජ රත්ත්‍යා පච්චිමේ යාමේ තතියා විජ්ජා අධිගතා අවිද්‍යා විහෙතා විද්‍යා uppannā තමෝ විහෙතෝ ආලෝකෝ uppannෝ යථා සං අප්‍රමත්තස්ස ආසාසිනෝ පහිතස්සස්ස විහෙරතෝ එවං වුත්තේ සංඝහරවෝ මානවෝ භගවන්තං ඒතදවෝච අට්ඨිතවතං බොහෝතෝ ගෝතමස්ස පධානං අහෝසී සප්පුරිසවතං බොහෝතෝ ගෝතමස්ස පධානං අහෝසී යතා සං අරහතෝ සම්මා සම්බුද්දංස කින්නකෝ භෝගෝතම අත්ථි දේවාතේ ඡානසෝ මේ සංභාරද්වාජ විදිසං යදිරං අත්ථේ දේවාසේ කින්නකෝ භෝගෝතම අත්ථි දේවාසේ පුට්ඨෝ සමානෝ ඨානසෝ මේ සංභාරද්වාජ විදිතං යදිදං අත්ථි දේවාසේ වදේසේ නනුකෝ භෝගෝතම එවං සම්තේ තුච්ඡා මුසා හෝති තී අත්ථි දේවාති භාරද්වාජ පුට්ඨෝ සමානෝ අත්ථි දේවාති යෝ වදෙය්‍ය ථානසෝ මේ විදිතාති යෝ වදෙය්‍ය අතක්වෙත්ත විඤ්ඤුණා පුරිසේන ඒකංසේන නිච්ඡං ගන්තබ්බං යදිදං අත්ථි දේවාති කිස්ස පනමේ භවං ගෝතමෝ ආදිකේනේවන ව්‍යාකාශේති උච්චේන සම්මතං කෝ ඒතං භාරද්වාජ ලෝකස්මින් යදිදං අත්තේ දේවාති එවං වොත්තේ සංගාරවෝ මානවෝ භගවන්තං ඒතදවෝච අබික්ඛන්තං භෝගෝතම අබික්ඛන්තං භෝගෝතම සේයතාසේ භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්ඡන්නං වා විවරේය මෝල්හස්සවා මග්ගං ආචෙක්ඛේය අන්ධකාරේ වාතේල පඤ්ඤෝ සන්ධාරේය චක්කුමන්තෝ රූපානි දක්ඛෙන්තේ තේ ඒවමේවං බොහෝතා ගෝතමේන අනේක පරියා ඒන ධම්මෝ පකාශිතෝ ඒසාහං බවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච බික්ඛු සංඝං ච උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්‍යතග්ගේ පානුපේතං සරණං ගතන්ති සංගාරව සුත්තං දසමං බ්‍රාහ්මන වග්ගෝ පංචමෝ තස්ස වද්දස්ස උද්දානම් බ්‍රහ්මායුසේලස්ස ලායනෝ ගෝඨ මුකෝච බ්‍රාහ්මනෝ ඒසෝ චංකේ දනංජානි වාසෙට්ටෝ සුභගාරවෝති ඉදං වග්ගාන මුද්දානම් වංගෝ ගහපති බික්ඛෝ පරිම්බාජක නාමකෝ රාජවංගෝ බ්‍රාහ්මනෝති පංචමජ්ජිම ආගමේ මජ්ජිම පණ්ණාසකං සමත්තං